පටිච්ච සමුප්පාද විවරණය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුර සංඛ්‍ය කල්ප ලක්ෂ සංඛ්‍යාත අති දීර්ඝ කාලය මුළුල්ලෙහි පිරු සමතිස් පෙරුම්දම් බලයෙන් ශ්‍රී මහා බෝධි ධ්‍රූම මූලයේදී සීල නැමැති පෘථුවේහි වීරිය නැමැති පාද යුග්මයෙන් සිට සමාධි නැමැති සීලාතලයේහි මෝහත් කරන ලද කර්මක්ෂය කර ඥාන නැමැති පොරව ශ්‍රද්ධා නැමැති අතින්ගෙන අතීත ආදී කාලාත්‍රයක් හා අවිද්‍යා ආදී ද්වාදසාංගයක් හා විංශත්‍යාකාරයක් හා සම්දිත්‍රයක් හා සතර රාශියක් හා වෘත තුනක් හා මූල ද්වයක්ද ඇත්තා වූ පටිච්ච සමුප්පාද සංඛ්‍යාත අනාදිකාල ප්‍රවෘත සංසාර චක්‍රය සිඳ ਸਰවඥ පද પ્રાપ્ત වූ මාගේ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ශ්‍රී පාද යුග්මය අතිශය භක්තියෙන් හා ගෞරවයෙන් වැඳ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත පරම ගම්බීර පටිච්ච සමුප්පාද ධර්මය සසර දුකින් මිදී නිවන් සුවය ලබනු රිසි ධර්මකාමී සත්පුරුෂ ජනයාට නිවන් මඟ දක්වනු පිණිස මාගේ නැනපමණි හෙළ බසින් වර්ණනා කරනු ලැබේ. ආදරයෙන් මෙය කියවා ගම්බීර ධර්මය තේරුම්ගෙන නිවන් පසක් කිරීමට උත්සාහ කෙරෙත්වා. පටිච්ච සමුප්පාද පාලිය අවිච්ඡා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති මේ විභංග ප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ එන අනේක ප්‍රකාර පටිච්ච සමුප්පාද දේශනයන් අතුරෙන් පළමුවන පටිච්ච සමුප්පාද දේශනයයි මේ ගම්බීර ධර්මය දැනගනු කැමැතියන් විසින් පළමු කොට මේ පාඩය පාඩම් කරගෙන ඉදිරියට පොත කියවිය යුතුය. එහි තේරුම මෙසේය. අවිද්‍යා නැමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති. සංස්කාරයන් නිසා විඥාණය හටගනී. විඥාණය නිසා නාම රූපය හටගනී. නාම රූපය නිසා ෂඩ් ආයතන හටගනී. ෂඩ් ආයතන නිසා ස්පර්ශය හටගනී. ස්පර්ශය නිසා වේදනාව හටගනී. වේදනාව නිසා තණ්හාව හටගනී. තණ්හාව නිසා උපාදානය හටගනී. උපාදානය නිසා භවය හටගනී. භවය නිසා ජාතිය වෙයි. ජාතිය නිසා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙයි. මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ පහළවීම වෙයි. පටිච්ච සමුප්පාද යන්නේහි තේරුම ගින්න නිසා දුම ඇතිවන්නාක් මෙන්ද ගස නිසා gediy ඇතිවන්නාක් මෙන්ද තමා නිසා පෙර නොතිබූ අන් දෙයක් ඇතිවීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට පටිච්ච සමුප්පාදයයි කියනු ලැබේ. අවිද්‍යාව ඇති කලෙහි ඒ අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංස්කාර ආදී ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්ච සමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසාද විඥාණය ඇති වෙයි. එබැවින් සංස්කාරයෝද පටිච්ච සමුප්පාදයකි. සංස්කාර හේතුවෙන් හටගත් විඥානයේ නිසා නාම රූපය හටගනී. එබැවින් විඥානයේද පටිච්ච සමුප්පාදයකි. විඥානයේ නිසා හටගත් නාම රූපය නිසා ෂඩ් ආයතනය පහළ වෙයි. එබැවින් ෂඩ් ආයතනයට හේතු වූ නාම රූපයද පටිච්ච සමුප්පාදයකි. මෙසේ ස්පර්ශය ඇතිවීමට හේතු වන බැවින් ෂඩ් ආයතනයද පටිච්ච සමුප්පාදයකි. වේදනාව ඇතිවීමට හේතු වන බැවින් ස්පර්ශයද පටිච්ච සමුප්පාදයකි. තෘෂ්ණාව ඇතිවීමට හේතු වන බැවින් වේදනාවද පටිච්ච සමුප්පාදයකි. උපාදානය ඇතිවීමට හේතු වන බැවින් තෘෂ්ණාවද පටිච්ච සමුප්පාදයකි. භවය ඇතිවීමට හේතු වන බැවින් උපාදානයේද පටිච්ච සමුපාදයකි. ජාතිය ඇතිවීමට හේතු වන බැවින් භවයද පටිච්ච සමුපාදයකි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් ඇතිවීමට හේතු වන බැවින් ජාතියද පටිච්ච සමුපාදයකි. ජරා මරණ ආදියද අවිද්‍යා තෘෂ්ණාවන්ට හේතු වන බැවින් පටිච්ච සමුප්පාදයකි. මෙසේ අවිද්‍යාවේ පටන් ජරා මරණය දක්වා ඇති මේ ධර්ම සියල්ලම එකිනෙකට හේතු වන බැවින් පටිච්ච සමුප්පාද නම් වෙයි. ඒ පටිච්ච සමුප්පාදය ප්‍රකාශ කරන්නා වූ අවිජ්ජා පච්චය සංඛාරා යනාදී පාඨයතද ඒ නම කියනු ලැබේ. එක් ගලක් මත එය හා බැඳී සිටිනසේ අනෙක් ගලක්ද ඒ ගල මත එය හා බැඳී සිටිනසේ අනෙක් ගලක්ද එය මත තවත් ගලක්ද මෙසේ උස් වී සිටිනසේ එකින් එක එක මත ලද මත තබන ලද ගල් සමූහයකට wen wen වූ ගල් ගැන අපේක්ෂාවක් නොකොට කතා කරන කල්හි කුළුණය යයිද කණුවයයිද කියනු ලැබේ. එහෙත් එකක් උඩ එකක් පිහිටා තිබෙන ගල් සමූහය හැර එහි කුළුණය කියා අමුතු දෙයක් නැත. සත්‍ය වශයෙන් එහි ඇත්තේ ගල් සමූහය පමණකි. එමෙන් එකක් නිසා එයහා බැඳී පවත්නාසේ තවත් ධර්මයක් ඇතිවීම වශයෙන් නොසිඳී පැවතීගෙන යන්නා වූ අවිද්‍යා ආදී ධර්ම පරාම්පරාවන්ට ධර්ම සමූහයන්ට වෙන්වෙන් වූ ධර්ම ගැන අපේක්ෂාවක් නැතිව කතා කරන කල්හි ස්ත්‍රියය පුරුෂයාය දෙවියාය යනාදී නම් කියනු ලැබේ. එහෙත් ධර්ම සමූහය ධර්ම පරම්පරා මිස සත්‍ය වශයෙන් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් සත්වයෙක් පුද්ගලයෙක් නැත. කුළුණේයයි කී කලෙහි සත්‍ය වශයෙන් කුළුණක් නොලැබී එක පිට එක ගල් සමූහයක් ලැබෙන්නාක් මෙන් ස්ත්‍රිය කියා හෝ පුරුෂයාය කියා හෝ මිනිසා දෙවියා සත්වයා කියා හෝ කී කලෙහි සත්‍ය වශයෙන් එක් එක් ධර්මයක් නිසා ඇතිවන්නා වූ ධර්ම සමූහයක්ම ලැබෙයි. ස්ත්‍රී පුරුෂ ආදී හෝ නොලැබෙති. පටිච්ච සමුප්පාදයයි කියනුයේ එක එකක් නිසා පවතිනා වූ ඒ ධර්ම සමූහයටය එබැවින් පටිච්ච සමුප්පාදය අපෙන් ඈත අන්තනක අන්ලොවක ඇතියක් නොවේයි අපම බව හෙවත් සත්වයන් පුද්ගලයන් හැටියට විවහාර කරන දෙයක්ම බව දත යුතුය. පටිච්ච සමුපාදය අපම වුවද එය සත්ව පුද්ගල කතාවෙන් අපට වැසී තිබෙයි. වැසී තිබෙන බැවින් තේරුම් ගැනීමට දැන ගැනීමට දුෂ්කර ගැඹුරු ධර්මයක් වී තිබේ. පටිච්ච සමුප්පාදය නොදැනීමේ දෝෂය පටිච්ච සමුප්පාදය මහා දුක්ඛ ස්කන්ධයකි. දුක්ඛ චක්‍රයකි. එයට හසු වී සිටින්නා වූ සත්වයෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්ඛයන්ට හා අපායික දුක්ඛයන්ටද නැවත නැවත හසු වෙමින් සෙක්කුවේ බඳින ලදු එය වටේ කරකෙන ගවයන් මෙන් භවත්‍රේහි කරකෙති රෝගයක් ඇති කෙනෙකුට ඒ රෝගය හොඳින් හැඳින ගන්නාතුරු එයට සෑහෙන ප්‍රතිකාරයක් කරගෙන එයින් මිදිය නොහෙන්නාක් මෙන් පටිච්ච සමුප්පාද සංඛ්‍යාත දුක්ඛ චක්‍රයේ හෙවත් සංසාර චක්‍රය හොඳින් හැඳින ගන්නා තුරු අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූල ධර්මයන් ප්‍රහාණය කොට එය සිඳ එයින් මිදී නිවනට නොපැමිණිය හැකිය එබැවින් තථාගතයන් වහන්සේ විසින් ආනන්ද ස්තවීරයන් වහන්සේට ඒතස්ස ආනන්ද ධම්මස්ස පඤ්ඤනා අනනුබෝධා අපපටිවේදා ඒවමයන් පජා තත්තා අකුල කජාතා ගුලා ගුණ්ඨි කජාතා මුංජබ්බච්ච භූතා අපායන් දුක්ඛතින් විනිපාතං සංසාරං නාති වත්තන්ති යයි වදාරණ ලදී ආනන්දය මේ පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම නිසා අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ සත්වයෝ මීයන් කාපු නූල් පන්දුවක්සේ අවුල් වූවාහු රෙදිවියන්නන්ගේ නූල් පන්දුවක් මෙන් අවුල් වූවාහු මුංජබ්බජ නම් වූ තනවලින් ඇඹරු දිරා කැඩී ගිය කඹයක තන කැඳිමෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ දුක්ඛයාගේ පැවැත්ම ඇත්තා වූ අපාය හා සංසාරය නොඉක්මවත් යනු එහි තේරුමයි. තවද පටිජ සමුප්පාදය නොදත් තැනැත්තා නියම ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ නොවන බවද ප්‍රත්‍යක්ෂ ආත්ම භාවයේම ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නෙකු නොවන බවද තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා ජරා මරණං නප්පජානಂತಿ ජරා මරණං සමුදයං නප්පජානಂತಿ ජරා මරණ නිරෝධං නප්පජානಂತಿ ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදං නප්පජානಂತಿ පෙය්‍යාලං න මේතේ භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා සමනේසුවා සමන සම්මතා බ්‍රාහ්මනේසුවා බ්‍රාහ්මන සම්මතා නච පන තේ ආයස්මන්තෝ සාමඤ්ඤත්තං වා බ්‍රහ්මඤ්ඤත්තං වා දිඨේව ධම්මං සයං අවිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙර විහෙරිස්සanti මහණෙනි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ජරා මරණය නොදනිද්ද ජරා මරණ හේතුව නොදනිද්ද ජරා මරණ නිරෝධය නොදනිද්ද ජරා මරණ නිරෝධයට පැමිණෙන්නා වූ ප්‍රතිපත්තිය නොදනිද්ද පෙය්‍යාලං මහණෙනි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් යයි සම්මත වූවෝද නොවේති බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයයි සම්මත වූවෝ හෝ නොවේති. ඒ ආයුෂ්මත් වූ ලෝකෝත්තර මාර්ගය වර්තමාන જાතියේදී තමන්ටම විශිෂ්ට ඥානෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නෝ නොවන්නාහුය යනු එහි තේරුමයි. පටිච්ච සමුප්පාදය දැනීමේ අනුහස් සම්‍යක් සම්බෝධියය පච්චේක සම්බෝධියය ශ්‍රාවක බෝධියය යන තුන්තරා බෝධියෙන් එකකට පැමිණ සියලු කෙලෙසුන් නසා සංසාර චක්‍රය සිඳ නිවනට පැමිණීම පටිච්ච සමුප්පාදය දැනගැනීමේ ආනිසංසය පටිච්ච සමුප්පාදය දැනගැනීමේ අනුහස් දක්වනු පිණිස තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක. යතෝ කෝ භික්ඛවේ අරිය ශාවකෝ එවං පච්චයං පජානාති පච්චේ සමුදයං පජානාති පච්චේ නිරෝධං පජානාති පච්චේ නිරෝධ ගාමිනින් පටිපදං පජානාති අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ ඉතිපි දස්සන සම්පන්නෝ ඉතිපි ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි සේඛේන ඥානේන සමන්නාගතෝ ඉතිපි සේඛාය විජ්ජාය සමන්නාගතෝ ඉතිපි ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි අරියෝ නිබ්බේතික පඤ්ඤෝ ඉතිපි අමතද්්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති මහණෙනි යම් හේකින් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ අවිද්‍යා ආදී ප්‍රත්‍ය දනීද ප්‍රත්‍යන්ගේ uppatti හේතුව දනීද ප්‍රත්‍යන්ගේ Nirodhaය දනීද ප්‍රත්‍ය Nirodhaයට පැමිණෙන ප්‍රතිපත්තිය දනීද මහණෙනි මේ ආර්ය ශ්‍රාවක තෙමේ මේ කාරණේන් මාර්ග ඥාන සංඛ්‍යාත දෘෂ්ටියෙන් යුක්ත වූයේ යයිද මේ කාරණේන් මාර්ග ඥාන සංඛ්‍යාත දර්ශනයෙන් යුක්ත වූයේ යයිද මේ කාරණේන් ලෝකෝත්තර මාර්ග සංඛ්‍යාත සද්ධර්මයට ආයේ යයිද මේ කාරණේන් ශෛක්ෂ වූ ඥානයෙන් යුක්ත වූයේ යයිද මේ කාරණේන් ශෛක්ෂ වූ විද්‍යාවෙන් යුක්ත වූයේ යයිද මේ කාරණේන් මාර්ග සංඛ්‍යාත ධර්ම ස්රෝතයට පැමිණියේ යයිද මේ කාරණයෙන් ආර්ය වූ තෘෂ්ණාව දුරු කරන ප්‍රඥාව ඇත්තේයයිද මේ කාරණයෙන් නිවන් දොරට පැමිණ සිටියයිද කියනු ලැබුවේය යනු එහි තේරුමයි සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලෞතුරා බුදුබවට පැමිණියේද ආනාපාන චතුර්ථ ධානයෙන් නැගී සිට ඥානය පටිච්ච සමුප්පාදයට යවා පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වටහාගෙන විදර්ශනා කිරීමෙනි මහා බෝධිසත්වයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මය වූ පරිදි අප මහා බෝසතාණන් වහන්සේද ශ්‍රී මහා බෝධි මූලයේ වැඩ සිට ආනාපානා අනුස්සති භාවනාවේ යෙදී ධානය උපදවා චතුර්ථ ධානයෙන් නැගී සිට උන්වහන්සේගේ ඥානය පටිච්ච සමුප්පාදයට යවූහ. එහි පිළිවෙල මෙසේය. අහෝ මේ සත්ව සමූහය දුකට පැමිණියේය. මේ සත්වයේ උපදින්නාහූද වෙති. දිරන්නාහූද වෙති. මැරෙන්නාහූද වෙති. නැවත නැවත මැරෙන්නාහුද වෙති. නැවත නැවත උපදින්නාහුද වෙති. එහෙත් ඔව්හු ජරා මරණයෙන් මිදීමක් නොදකිති. කවදා මේ ජරා මරණ සංඛ්‍යාත දුක්ඛයෙන් මිදීමක් පෙනෙන්නේද? කුමක් ඇති කලෙහි කිනම් හේතුවක් නිසා ජරා මරණය වේදයි උන්වහන්සේ නුවණින් විමසන්නට බලන්නට වූහ. එකල්හි ඉපදීම ඇති කල්හි ඉපදීම නිසා ජරා මරණය වන බව උන්වහන්සේගේ නුවණට පෙනින. ඉක්බිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කිනම් හේතුවකින් ಜಾතිය ඇති වේදයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට භවය ඇති කල්හි භවය හේතු කොට ඉපදීම ඇතිවන බව පෙනින. ඉක්බීති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කල්හි කුමක් හේතු කොට භවය ඇති වේදයි කල්පනා කළහ. එකල්හි උන්වහන්සේගේ නුවණට උපාදානය ඇති කල්හි උපාදානය නිසා භවය ඇති වේයයි පෙනින. ඉක්පිති බෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් හේතු කොට උපාදානය ඇති වේදයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට තෘෂ්ණාව ඇති කලෙහි තෘෂ්ණාව නිසා උපාදානයේ ඇතිවන බව පෙනින. ඉක්පිති බෝසතාණන් වහන්සේ කුමක් ඇති කලෙහි කුමක් නිසා තෘෂ්ණාව ඇති වේදයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට වේදනාව ඇති කලෙහි වේදනාව නිසා තෘෂ්ණාව ඇතිවන බව පෙනින. ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කලෙහි කුමක් නිසා වේදනාව ඇති වේදයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට ස්පර්ශය ඇති කලෙහි ස්පර්ශය හේතු කොටගෙන වේදනාව ඇතිවන බව පෙනින. ඉක්බිති බෝසතාණෝ කුමක් ඇති කලෙහි කුමක් නිසා ස්පර්ශය ඇති වේදයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට ෂඩ් ආයතනයේ ඇතිකල්හි ෂඩ් ආයතනයේ හේතු කොට ස්පර්ශය ඇතිවන බව පෙනින ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇතිකල්හි කුමක් හේතු කොට ෂඩ් ආයතනයේ ඇති වේදයි කල්පනා කළහ උන්වහන්සේගේ නුවණට නාම රූපය ඇතිකල්හි නාම රූපය නිසා ෂඩ් ආයතනයේ ඇතිවන බව පෙනින ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් නිසා නාම රූපය ඇති වේදයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට විඥානය ඇති කල්හි විඥානය නිසා නාම රූපය ඇතිවන බව පෙනින. ඉක්බිති මහබෝසතාණෝ කුමක් ඇති කල්හි කුමක් නිසා විඥානය ඇති වේදයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට සංස්කාරය ඇති කලෙහි සංස්කාරයේ හේතු කොට විඥානයේ ඇතිවන බව පෙනින. ඉක්විති මහබෝසතාණෝ කුමක් ඇති කලෙහි කුමක් හේතු කොට සංස්කාරයෝ ඇති වෙද්දයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට අවිද්‍යාව ඇති කලෙහි අවිද්‍යාව හේතු කොට සංස්කාරයන් ඇතිවන බව පෙනින. මෙසේ මහා බෝසතාණන් වහන්සේට ඒ සමයෙහි චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරු පාරමිතා කුසල බලයෙන් අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙත්‍ය සංස්කාරයන් හේතු කොට විඥාණය වේය විඥානයේ හේතු කොට නාම රූපය වේය නාම රූපය හේතු කොට ෂඩ් ආයතනය වේය ෂඩ් ආයතනයේ හේතු කොට ස්පර්ශය වේය. ස්පර්ශයේ හේතු කොට වේදනාව වේය. වේදනාව හේතු කොට තෘෂ්ණාව වේය. තෘෂ්ණාව හේතු කොට උපාදානය වේය. උපාදානයේ හේතු කොට භවය වේය. භවයේ හේතු කොට ජාතිය වේය. ජාතිය හේතු කොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙත්‍ය යයි පෙර නොඇසූ විරු මේ පටිච්ච සමුප්පාද පිළිබඳ වූ ප්‍රඥා චක්ෂුෂය උපනහ ඥානය උපනහ ප්‍රඥාව උපන විද්‍යාව උපන ආලෝකය උපන්හ ඉක්බිති මහා බෝසතාණෝ කුමක් නැති කල්හි ජරා මරණය නොවේද කුමක් නිරුද්ධ කල්හි ජරා මරණ නිරෝධය වේදයයි කල්පනා කළහ. උන්වහන්සේගේ නුවණට ಜಾතිය නැති කල්හි ජරා මරණය නොවන බව හා ಜಾති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වන බව පෙනින. මෙසේ එකින් එකේ නිරෝධය නුවණින් බැලූ බෝසතාණන් වහන්සේට සියල්ලේම Nirodhayද පෙනින මෙසේ මහා බෝසතාණන් වහන්සේට අවිද්‍යාවගේම නිර්වශේෂ Nirodhayen සංස්කාර Nirodhaය වේය සංස්කාර Nirodhayen විඥානීය Nirodhaය වේය විඥානීය Nirodhayen නාම රූප Nirodhaය වේය නාම රූප නිරෝධයෙන් ෂඩ්ඩායතන නිරෝධය වේය ෂඩ්ඩායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධය වේය ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේය වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේය තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේය උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේය භව නිරෝධයෙන් ජාති නිරෝධය වේය. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්‍ය. මෙසේ මේ සකල දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වේයයි පෙර නොඇසූ විරු මේ ධර්මය පිළිබඳ ප්‍රඥා චක්ෂුෂ උපන්නේය ඥානය උපන ප්‍රඥාව උපන විද්‍යාව උපන ආලෝකය උපන මෙසේ දක්නාලද පටිච්ච සමුප්පාද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ෂණය කොට පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵලයට පැමිණ සංසාර චක්‍රයේ සිඳ උන්වහන්සේ ලෝතුරා බුදු බවට පැමිණ වදාළසේක. සංසාර චක්‍රයේ සිඳලීමේ ප්‍රීතිය කරන කොටගෙන එදා අරුණෝදය වේලාවේදී ඒ භාග්‍යවතුන් වහන්සේ පෙර බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මය අනුව මේ ගාථාව වදාළසේක. අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නඛාහසි සබ්බා තේ පාසුකා බග්ගා ගහකූටං විසක්ඛිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා නැවත නැවත ඉපදීම දුකකි. සසර නැවත නැවත ඉපදීම වශයෙන් පංචස්කන්ධ සංඛ්‍යාත ගෘහය නැවත නැවත තනන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා හොයමින් ඔහු අල්ලාගත නොහැකිව නොඑක් සිය දහස් ගණන් જાතියෙහි සසර ඒ මේ අත දිවු යෙමි ස්කන්ධ සංඛ්‍යාත ගෘහය තනන්නා වූ එම්බා තෘෂ්ණා නැමැති වඩුව තා මම දුටු වෙමි. මින් මතු තෝ මට ගෙවල් නොතනන්නේහිය. තාගේ සහකාර කෙලෙස් නැමැති පරාල සියල්ල මා විසින් සිඳන ලද්දේය. ස්කන්ධ ගෘහයාගේ මුදුන වූ අවිද්‍යාව මා විසින් නසන ලද්දේය. මාගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට පැමිණියේය. තෘෂ්ණාවගේ ක්ෂය වූ අරහත්වයට මම පැමිණියේ වෙමි යනු එහි අදහසයි. බුදුබව පවා සිදු කර දෙන පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දැනුම ඇති කරගත් නැත්තාට කිනම් බෝධියකින් වුවද නිවන් දැකිය හැකිවන බැවින් නිවන පතන සියල්ලෝම මේ ධර්මය දැනගැනීමට උත්සාහ කෙරෙත්වා මෙතනින් පටන් පිළිවෙලින් පටිච්ච සමුප්පාදය විස්තර කරනු ලැබේ.